එහෙනම් සාවධානව අහන්න. මේ හැම දිනාටම ප්‍රයෝජනවත් වන ආකාරයේ නිවන් ගෑමට උපකාර වන ටිකක් ගැඹුරු දේශනාවක් අද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ ඒක නිසා කොහොමදින් සාවධානව නුවණින් යුතුව අහන්න ඒ අනුව පිළිපදින්න එසේ පිළිපැදීම තුළින් මේ අගස්තුම සලබා ගැනීමට ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාන්තේ වෙන හේතු වාසනා වෙනවා ඇති එසේම වේවා කියන කරුණ අදහස පෙරදරි කරගෙන මෙම දේශනාව ඉදිරිපත් කරන ලබන්නේ අප නිවන් ලබන්නට බලාපොරොත්තු මේ සෑම කුසල කර්මයක්ම සිදු කරනු ලබන්නේ නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ නියම தත්ත්වය සෑම කෙනෙක් විසින්ම අවබෝධ කරගත යුතුමයි. බුදුරජාණන් වහන්සේ එක තැනකදී දක්වා තිබෙනවා මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට මේ සසර දුක කවදාවත් නිම කරන්නට බැහැ කියලා. කන්ද සම්මුතියේ තියෙන සූත්‍රයක තියෙන පාඩේක සරල අදහසක් ඉදිරිපත් කළා. එතකොට මේ පංචස්කන්ධ කියන කතාව මේ දන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ. මේ කොටස් පහේ නියම தත්ත්වය නොදස්කම නිසා තමයි මෙහි සත්‍යයක් සිදෙනවා කියන වැරදි සංකල්පයේ මිනිස් එල්දවන්නේ සත්‍යෝ එල්දවන්නේ. නැත්තම් මේ ආත්මයක් තියෙනවය නැත්තම් ජීවියක් සිටිනවය මිනිසෙක් සිටින අය දෙවියෙක් බ්‍රහ්මෙක් ආදී වශයෙන් විවිධ සත්කොට්ඨාසයන් සිටිනාය කියන වැරදි දෘෂ්ටිවල එල්බගෙන ආත්ම සංකල්පනාවේ පිහිටන්නේ මේ පංචස්කන්ධයේ නියම தත්ත්වයේ තේරුම් ගැනීමට නැතිකම නිසා. එතකොට නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ අනාත්ම දර්ශනය අවබෝධ කරගත යුතුමයි. යනවාම දර්ශනයෙන් තමයි අඩුම වශයෙන් සෝවාන් ඵලයේ වස්තාවන් මාර්ග ඵලයේ වස්තාසත් කළ හැකිවන්නේ. සකදාගාමී අනාගාමී අරහත් ආදී සෑම මාර්ග ඵලයක්ම ලැබීම ලබන්නේ අනාත්ම දර්ශනයේ පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ භාවනා තුළින් අත්දැකීම තුළින්. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට අධීර තුනක් සෑම යෝගාවචරයෙකු විසින් මනෝගමනය කිරීම සුදුසුයි. පළමුවෙන් එවැනි ධර්ම දේශනා අසල එවැනි පොත්පත් කියවල ගන්නා සමග සාකච්ඡා කර දැනුමක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මොකද සමාගයේම දැනුමින් තමාගේම අවබෝධයෙන් එවැනි කරුණු අවබෝධ කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහසත් වන නිසා. එම නිසා එවැනි ධර්ම දේශනා අහන්න, එවැනි පොත්පත් කියවන්න, ධර්ම සාකච්ඡාවල සහභාගී වන්න, ඒ ධම්ම කරුණු පිළිබඳ අවබෝධයක් ඇති කරගනිමින් අනාත්ම ස්වરૂපය ගැන එවැනි සුතමේ ඥානයක් පළමුවෙන් ඇති කරගන්න. ඒ සුතමේ ඥානය කියන්නේ ඇසීමෙන්, කියවීමෙන්, සාකච්ඡා කිරීමෙන් ඇති කරගන්න ලබන ඥානයයි. ඒ ඥානය තුලින් කිසිදාක කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒ ඥානය සමාගයේම අවබෝධයක් බවට පත් කරගන්න තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂව පෙනෙන්නට ඕන අවබෝධ වන්නට ඕන ඒකාන්තයෙන්ම මේ පංචස්කන්ධ ලෝකය අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා. එහෙම අවබෝධය තමාගේම අවබෝධයක් පොත්පත් වලින් කියපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පාඩු මතක තබා ගැනීමෙන් යම් කිසි කෙනෙකුට කියන එකක් නෙවෙයි. තමන්ගේම අවබෝධය. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේම සිත තුළින් ඇති කරගත හැකි අවබෝධයට කියනවා. චින්තාමේ ඥානය, තුලිත ඥාන, තීවිත ඥාන ආදී වචන. තමාගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේම නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන් දක්නා අවබෝධයයි එහි අදහස. ඒ තුලිත ඥාන කියන එකේ අදහස. මේකිනුත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් භාවනා කිරීමෙන් විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමෙන් මේ අනාත්ම ලක්ෂණය සත්‍ය වශයෙන්ම අනාත්මයි කියලා අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම ලැබීමෙන් තමයි අස්මිමානීය පවස් නැත්තටම නැති කරන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රවස්ථාවකදී දක්වලා තියෙනවා අනිත්‍ය සංඥා භික්ඛවේ භාවයේ තබ්බා අනිත්‍ය සංඥා භික්ඛවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඛාති කියලා. අනිත්‍ය සංඥා භාවිතා කරන අනිත්‍ය සංඥා භාවිතා කරන විට කෙනෙකුගේ සිත තුළ අනාත්ම සංඥාව පිහිටනයි කියලා. අනත්ත් සංඥෝ භික්ඛවේ භික්ඛුනෝ අනත් අස්මිමාන සමුද්ධාතම් පාපුණාති වෙන කෙනෙකුට අස්මිමානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන්. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මීතිමානං අස්මිමානං මම කියලා කෙනෙක් දෙමි මම වෙමි කියන හැඟීම මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේක සක්කාය දිට්ඨිය නෙවෙයි අස්මිමානෙ සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන හැඟීම රූපය තුල ආත්මයක් තියෙනවා සංවේදනා සංඥා සංකාර විඥාන කියන සසස් ස්කන්ධ තුල ආත්මයක් තියෙනවා නැත්නම් ආත්මය තුල මේ ස්කන්ධ තියෙනවා ආදී විවිධ දෘෂ්ටි කෝණ වලින් ගනිමින් පංචස්කන්ධය ආත්ම ස්වરૂපයෙන් අල්ලා ගැනීම තමයි ආත්ම සංකල්පනාවකින් උපාදාන කිරීම තමයි සක්කාය දිට්ඨිය තුනේ සිදුවන්නේ. එතකොට මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගැනීම. මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය පිළිබඳ විස්තර කරනවා නම් දේශනා 50ක් නැතත් පමණ කරන්නට වෙනවා. නමුත් අද මේ අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධය ගැන අවබෝධයක් මේ ඇගේ සිත තුළ ඇතයි කියන උපකල්පනයේ පිහිටලා ඊට එහා පංචස්කන්ධ ලෝකයේ දැකිය යුත්තේ කෙසේද කියන කරුණු පෙන්වා දෙන්නේ. ඒකයි අද අප බලාපොරොත්තු වන ප්‍රධාන අදහස. බලාපොරොත්තු වන දේ එතකොට අපි ඕනෑම වැඩක් කරන විට කුසලයක් වේවා අකුසලයක් වේවා කුසල අකුසල නොවන අව්‍යාකට ධම්ම වශයෙන් හැඟීම් වෙන අව්‍යාකට ධම්මයක් පහළ වන අවස්ථාවේදී ඒවා කවර අවස්ථාවකදී හෝ පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් තමයි සිදුවන්නේ මේකේ යථා තත්ත්වයේ තේරුම් ගැනීමට නොහැකිකම නිසා මෙහි සත්‍යයේ පුද්ගලයක් ආත්මයක් සිටිනවා කියන වැරදි සංකල්පනාවක එල්බගන්න. එතකොට උදාහරණ වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් භාවනා කරනවා කියලා. භාවනා කරනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මම භාවනා කරනවා මගේ භාවනාව නැත්තම් මම භාවනාවට ගන්නේ මේ අරමුණ ආදී වශයෙන්. මේ සත්‍යයක් නෑ සත් මම භාවනා කරනවා කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. භාවනා කරන අවස්ථාවේදී තමාගේ විඥාන ස්කන්ධේ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. විඥාන ස්කන්ධය කියනකොට මනෝ විඥානය ප්‍රධාන වූ ශානිශීලෝම විඥාන විඥානයන් ඊට අන්තර්ගතයි. දැන් භාවනා කරනකොට ශබ්දයක් ඇහෙනවා නම් එතන සෝත විඥානය ඇති වෙනවා. කයට දුක් වේදනාවක් වෙන දෙයක් දැනෙනවා නම් කාය විඥානය ඇති වෙනවා. මනසින් අනිත්‍ය ආදී වශයෙන් විමසන විට මනෝ විඥානය ඇති වෙනවා. විවිධාකාර විඥානස්කන්ධය ඇති වී නැති යාමක් ඒ භාවනා කරන අවස්ථාවේදී තිබෙනවා. ඒකට මේ භාවනා කරන අවස්ථාවේදී විවිධ සංඥා තමාගේ සිත තුළ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ භාවනාවට ගනු ලබන අරමුණ අපිට භාවනා කරන ශබ්දයක් වෙනවා ශබ්දයක් ශබ්දයක් ඒ ශබ්දය අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කළා. ඒ ශබ්දේ නැතුව ගියා. ඒකත් Taman දැක්කා කියලා හිතන්න. එහෙම වෙනකොට ශබ්දේ ශබ්දේ කියලා මෙනෙහි කරපුවන විට ශබ්දය කියලා හඳුනා ගැනීමක් තියෙනවා. ඒ සංඥාව ඇති වෙ නැති ගියා. මේ ශබ්දේ අනිත්‍යයි කියලා හඳුනා ගැනීමක් තියෙනවා. ඒ ශබ්දේ අනිත්‍යයි කියන සංඥාවක් නැති ගියා. ඕනනම් මේ ශබ්දය අනාත්මයි ආදී විද්‍යාකාර සංඥා ගැන හිතන්නත් පුළුවන්. ඒ ඇති වෙන සංඥා ගැන එසේ ඇති වෙන ඇති වෙන සංඥා නැති යන. එතකොට එතන සිදුවන්නේ සංඥා ස්කන්ධය ඇති වෙ නැති යාම පමණයි. ඊළඟට මේ භාවනා කරන අවස්ථාවේදී වේදනා ස්කන්ධයක් ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යාමක් සිදු වෙනවා. මෙතෙන්දී වේදනාව කියනකොට ශාරීරික වශයෙන් දුක් වේදනා භාවනා කරන විට ඇති වීමක් නැතිවීමක් සිදෙන්න සිදුවන්නට පුළුවන්. සමහර විට නිර්ආමිෂ සුඛ වේදනාවක් පවා ඇති වෙන්නට පුළුවන්. ඒක භාවන විශේෂයෙන් සමත භාවනාවෙන් ධ්‍යාන මට්ටම් වැනි අවස්ථාවලට සිත සමාධිමත් වන අවස්ථාවලදී අධ්‍යක්ෂය එකක් විදර්ශනා භාවනා කරන විට පංචස්කන්ධයේ නියම தත්ත්වය හරියට දකිමින් මේ ඇතිවීම නැතිවීම දකින භාවනා කරන විට සිත ශූන්‍ය தත්ත්වයටපත් වීම වැනි අවස්ථාවලදී අධ්‍යක්ෂණයට පුළුවන් කරුණ එරි යම් ආකාරයකින් මේ නිර්ාමිෂ සෝමනස් වේදනාවක් වෙනකොට අත්දකින්නටත් පුළුවන් භාවනා කරන විට දුක් වේදනාවක් ඇති දක්වන වැඩෙනවා ඒ වගේම උපේක්ෂා වේදනා નિરાයාසයෙන් නැති වෙනවා මේ විදිහට භවනා කරන අවස්ථාවේදී ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ වේදනා ස්කන්ධයක් මේවා පිළිබඳ යම් යම් සිතුවිලි ඇති වෙනවා නම් මේවා අනිත්‍යයි කියලා හරි දුකයි කියලා හරි මේවා අනාත්මයි කියලා හරි මොන කොයි ආකාරයෙන් හරි නැත්නම් Tamange රූපේ ගත්තොත් එහෙනම් මේක ධාතු කොටස් හතරක් මේ පඨවි ධාතුවේ මේ ආපෝය මේ තේජෝය මේ වායෝය ආදී විවිධ ආකාරයෙන් මෙවැනි සංකල්පනාවන් තමාගේ සිත තුළින් මේ අවස්ථාවේදී ගලාගෙන යනවනම් ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත් එතකොට ඒ භාවනා කරන අවස්ථාවේදී විඥාන ස්කන්ධය ඇති වෙ තියෙන තේගියා සංඥා ස්කන්ධය ඇති නැති නැති යනවා වේදනා ස්කන්ධය ඇතිමින් නැතිමින් යනවා සංස්කාර ස්කන්ධයත් ඇතිමින් නැතිමින් යනවා මේ ස්කන්ධ හතරම නාමස්කන්ධ මේ නාමස්කන්ධ ධර්මයන් ඇති වී ඇති වී පැවති පැවති නැති නැති වෙන ඇති වෙනවා ක්ෂණයක් පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත ක්ෂණයක් ක්ෂණයක පමණ කාලයක් පවතිනවා නැවත නැති වෙනවා ওই ওই ක්‍රියාවලිය දිගටම සිදු වෙනවා භාවනා කරනවා කියන්නේ ඒකයි එතකොට ඒක භාවනාවට අපි යොමු කරනවා අපි අපි ගන්න අරමුණට කියලා හිතමු අපේ ශරීරයම තමන්ගේම රූපස්කන්ධය. මේ මේ විදිහට රූපස්කන්ධය අරමුණට ගන්නා විට ඒ රූපස්කන්ධයේ ඇතිවීම දකින්නට පුළුවන් නැතිවීම බඳ දකින්නට පුළුවන් වේ නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන් රූපස්කන්ධය තුළින් පදවීම සත්‍යයෙන් ඇති වෙන ආකාරයේ ධාතු පටවිය ආදී ධාතු වල ක්‍රියා ස්වરૂපය දකින්නට පුළුවන් විවිධ ආකාරයෙන් රූපස්කන්ධ ස්කන්ධය දකින්නට පුළුවන්. නැත්නම් මේවා කේස්ත්‍රොම් නියදස් සම්මස්නහරයට ඇට මිදුල ආදී වශයෙන් මේවා තියෙන දේශිත කුණ කොටස් වශයෙන් දකින්නට පුළුවන්. විවිධ විවිධ ආකාරයකින් විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලමින් රූපස්කන්ධය සම්මස්නය කරන්නට පුළුවන් භාවනා කරන කෙනෙකුට. එතකොට රූපස්කන්ධයත් නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යනවා. අර කලින් කියපු නාමස්කන්ධයත් මේ රූපස්කන්ධයත් කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇති වී නැති වී ඇති වෙති නැති නැති යාමක් කර මෙතන මම භාවනා කරනවා කියනවා නම් ඒක වැරදි වෙන දෙයක් නෑ ඒ ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙමින් නැති වෙමින් යම් ප්‍රෝණය සිදුවන දැන් මෙතෙන්දී මේ රූපස්කන්ධය කියන එකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන භාවනා ධර්මක දිනු කෙනෙක් මේ රූපස්කන්ධය කියන්නේ ඇත්ත වශයෙන්ම සමාධිය සිත තුළ ඇති වෙන නාම ධර්මයක් නාමයේ රූපයේ පටලවා ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි. නාමයේ වෙනම ධර්මයක්, රූපයේ වෙනම ධර්මයක්. රූපය කියන්නේ තමන්ගේ ඇඟ ශරීරය නාමය කියන්නේ තමන්ගේ සිත කියලා සරල වශයෙන් අපි හිතුවා. නැත්තම් මේ නාමය කියන්නේ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරම කියලා හිතුවා. කවර ආකාරයෙන් නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන නාමස්කන්ධය කියනකොට ඒ ආකාරයෙන් සිතුවා. කුයි විදිහකට අපි සිතුවා කයයි සිතයි දෙක නාම රූප දෙක අපි ගැන කතා කරනකොට ඒක දෙකක් වශයෙන් දකින්න ඕනේ. ඒක හරි. එහෙම දෙකක් වශයෙන් දකින්නකොට අපි පළමුවෙන් මුල් අවස්ථාවවලදී ඒක රූපේ වෙනම ධර්මයක් නාමයේ වෙනම ධර්මයක් කියලා දැක්කට ටිකක් භවනා දියුණු වෙනකොට පුජ්‍යලයා විසින් දැකිය යුතු කාරණාවක් තියෙනවා රූපස්කන්ධය කියන්නේ සමාගයේ සිත තුළ ඇති වී යන නාම ධර්මයක් පමණයි කියලා. දැන් උදාහරණයක් වශයෙන් කතා කළොත් එහෙම අපි හිතමු රූපස්කන්ධයේ එක්තරා ශරීරයේ එක් කොටසක් අරමුණු භාවනාවට අරමුණු කරගෙන භාවනා කර. භාවනා කරගෙන යනවා. නැත්නම් ඒකේ තියෙන අනිත්‍යතාවය අපි දකිනවා. ඒ දකින විට ශරීරයේ අනිත් කොටසත් අනිත්‍යයට යනවා. ඒව අපිට දැర్శණය වන්නේ පෙනෙන්නේ. මොකද අපේ අවධානය අපේ මානසිකාරයේ ඒ පැත්තට යොමු වෙලා නැති නිසා. අපි හිතමු ආස්වාද ප්‍රාස්වාස අරමුණු කරමින් කෙනෙක් භාවනා කරනවා ආස්වාස ප්‍රාස්වාස කියලා. එතෙන්දී රූපස්කන්ධය අරමුණු කරන්නේ. එතකොට එයා ඒ මේ පුද්ගලයාට තමාගේ ශරීරයේ ඉදිරි කොටස ඕනනම් අවධානය යොමු කරාම අදිරි කොටස දැర్శණය වෙන ආකාරය දකින්නට පුළුවන්. එතකොට පිටපැත්තට අවධානය යොමු නොකළොත් එහෙම පිටපැත්ත තියනවාද කියලා දන්නේ නැහැ. නැත්නම් අපේ දන ශරීරයේ යටිපතුල් කොටසට අවධානය යොමු කළොත් ඒ යටිපතුල් කොටස තියෙන බව දැర్శණය වෙනවා. ඒකට අවධානය යොමු නොකළොත් ඒ යටිපතුල තියෙනවද කියලා Taman දන්නේ නැහැ. ශරීරයේ ඕනෑම කොටසක් එහෙමයි අපේ මනස ගිහිල්ලා ඒ ශරීර කොටස ස්පර්ශ කළොත් පමණයි අපට ඒ ශරීර කොටස දැස්සනේ වන්නේ. මෙන්න මේ මනසින් ගිහිල්ලා ශරීරය ස්පර්ශ කරන එක සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සේ ශරීරය නැති වී යනවා. රූප නිරෝධය කියලා අපි ඒකට කියන්නේ සම්පූර්ණ ශරීරයේ සිතට නොපෙනීම ගොස් සිත ශූන්‍ය තත්ත්වයකට ගැඹුරු ශූන්‍ය තත්ත්වයකට පත් කරගන්නට පුළුවන්. මේක හරියට අවබෝධ කරගත්තොත් තමන්ගේ මනසින් ගෙහිලා කය ස්පර්ශ කරනවා. කය ඒ නැත්නම් කය අරමුණු කරමින් සිත පහළ වෙනවා. එතකොට ඒ මනස ස්පර්ශ කළේ නැත්නම් ශරීරයේ කිසිම කොටසක් අපිට දැర్శණය වෙන්නේ එතකොට තමන්ගේ සිතින්ම තමන්ගේ ස්කන්ධ ධර්ම පහ දෙස වෙන්වෙන් වශයෙන් බලනවා. වේදනාව මේකේ, සංඥාව මේකේ, සංඛාර මේකේ, විඥානය මේකේ. රූපස්කන්ධය මේකයි කියලා මේකේ කියලා බලනවා. දැන් රූපස්කන්ධය මේකේ කියලා බලනකොට Tamanට තේරෙනවා දැන් මේ රූප කොටක් තියෙනවා ඒක තේරුණාට පස්සේ මේ රූපය කියලා අපි බැලුවේ Tamanගේ සිතෙන් සිතට පෙනෙන ලාංඡනයක් තමයි මේ රූපය කියලා අපි ගන්න. ඒ කියන්නේ නිමිත්ත ලාංඡනය කියලා ඒකයි. හිතට පෙනී යන නිමිත්තකුයි අපි මේ ශරීරය කියලා ගත්තේ. මේ සිතට පෙනී යන නිමිත්ත තමන්ගේ සිතට නොවැටී ගියොත් ඒක අනිමිත්ත භාවයටපත් වෙනවා. ඒක නිමිත්තක් නැති භාවයටපත් වෙනවා. මේ ලෝකේ ඕනෑම ඇහැට පේන හරි කනට ඇහෙන හරි ඕනෑම දෙයක් අරමුණක් අපි ගන්නකොට ඒ අරමුණ පිළිබඳව අපිට නිමිත්තක් මනසේ ඇඳී යනවා. මේ නිමිති පෙනෙන එක නිවන් යාමට ඉතාමත්ම පරිපූර්ණ අවබෝධ කර ධර්මයක් මේ නිමිති ඔක්කොම අයින් වී යාම තමයි නිවන් යාමට ඉතාම පහසු මාර්ගය වන්නේ අනිමිත්ත සමාධි කියලා බුදුහාමුදුරුවෝ දක්වපු සමාධියක් තියෙනවා නිමිති විරහිත තත්ත්වයට සිටපත් කරගන්නේ අර සිතට පෙනී යන ඒ මනෝ නිමිති ඒ ඔක්කොම නැති වී යාමයි නැති වී ගිය විට ඇති වෙන සමාධිය අනිමිත් සමාධිය වශයෙන් හඳුන්වන්නේ. අනිමිත් විමුක්ෂ කියලා වෙන එකක් තියෙනවා. මෙතන අනිමිත් සමාධිය වශයෙන් ඒකයි හඳුන්වන්නේ. එතකොට තමන්ගේ සිත ගිහිල්ලා ශරීරයේ රූප කොටසක් ස්පර්ශ කළේ නැත්නම් ඒ රූප කොටස දැස්වන්නේ. දැන් තමන්ගේ රූපයේ දේශ සිතින් බලනවා. බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මේක තමන්ගේ සිතිවිල්ලක් ඇති වී නැති වී යාම හැර වෙන දෙයක් මෙතන නැහැ නේද කියන කරුණ. එතකොට සමන්ගේ රූපය කියන්නේ සිතවිල්ලක් ඇති වී නැති වී යාම පමණයි. මෙන්න මේ අවබෝධය පුළුල් කරන්නට පුළුවන් බාහිර විෂයන් පිළිබඳව. බාහිර අරමුණු පිළිබඳව. අපි හිතමු ඇහැට රූපයක් දකිනවා. ඇහැට රූපයක් දැක්කට පස්සේ විවිධ සිතවිලි කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා. දැන් ඇහැට රූපය දැක්ක ගමන්ම චක්කු විඥානය ඇති වුණා, පැවතුණා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පැවතුණා, නැවත නැති වෙනවා, ඇති ඇති නැති නැති යනවා චක්කු විඥානසි. රූපේ හඳුනා ගැනීම පිළිබඳ රූප සංඥා ඇති ඇති නැති නැති යනවා. ඒ හඳුනාගත් රූපේට රූපේ හඳුනාගත් ආකාරයට අනුකූල වේදනා පහළ වෙනවා. රූපය හොඳයි, ලස්සනයි, ආදී වශයෙන් අඳුරගත්තා නම් සුඛ වේදනාවක් නරකයි, කැතයි, නපුරුයි දුෂ්කරය ආදී වශයෙන් හිතවනම් දුක් වේදනාවක් මෙදාත් ආදීන් හිතවනම් රූපය ගැන විමසවනම් උපේක්ෂා වේදනාවක් තමන්ගේ මනෝපවිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයට ඒක සිදුවන්නේ. එතකොට ඊට පස්සේ වේදනාව ආවට පස්සේ සංඥා සංස්කාර පහළ වෙන සංස්කාර කියන්නේ චිත තුලින් පහ රූපේ පිළිබඳ විවිධ සිතිවිලි ඇති වෙනවා. එතකොට මේ විඥාන සංඥා වේදනා සංඛාර කියන නාම ධර්ම ඇති වී ඇති නැති වී නැති යamak තමයි අපි රූපයක් දකිනවා කියලා කියන්නේ. මේක රූපය තුළ තියෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ බාහිර රූපය තුළ නෙවෙයි මේක ක්‍රියාත්මක වන්නේ. මේකයි අවබෝධ කරගත යුතුයි. තමන්ගේ සිත තුළ පහළ වී යන නාම ධර්මයන්ගේ ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් හැර මෙතන වෙන දෙයක් නෑ. එතකොට බාහිර රූපය අපි දකිනවා. දකිනකොට අපි දකින්නේ බාහිර රූපේ නෙවෙයි අර තමන්ගේ ශරීරය දකිනකොට නාම ධර්මයක් වශයෙන් ඒක පෙනී ගියාසේ බාහිර රූප දකිනවා කියන්නේ තමාගේ සිතවිලි ඇති වී නැති වී යාමක් පමණයි කියලා දකිනවා. නාම ධර්ම ඇති වීමක් නැතිවීමක් පමණයි. එතකොට රූප රූපයක් දකිනවා කියලා අපි කිව්වට සත්‍ය වශයෙන් සිදුවන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ ඇතිවීමක් නැතිවීමක්. ඇති වෙති නැති නැති යාමක්. මේක හරියට තේරුම් ගන්න. එතකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකය කියලා හරියට දකිනකොට ඒකෙන් අර රූපස්කන්ධය තමන්ගේ නාමස්කන්ධයක් බවට පත් වෙනකොට මෙතන මේ සිතිවිලි ටිකක් ඇති වී ඇති නැති නැති යම හැර රූපයක් බලනවා රූපයක් දකිනවා කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. දැන් සබ්දයක් අහනවා කියලා හිතලා බලන්න. අපි ශබ්දයක් අහනකොට ශබ්දය ගැන දැනීමක් පහළ වෙනවා සෝත විඥානයේ ශබ්දය හඳුනා ගන්නවා ශබ්ද සංඥාව ඒ සංඥාවට අනුකූල වේදනා ඇති වෙනවා සුඛ දුක් මඳහත් වේදනා එතකොට ඒ සෝත සම්පස්සජා වේදනාව ඊට පස්සේ ඒ පිළිබඳව ශබ්ද පිළිබඳව ශබ්ද සංචේතන සංස්කාර ධර්ම පහළ වෙනවා නාම ධර්මයන්ගේ පහළවීමක් සිදුවන. එතකොට තමන්ගේ කයත් ඒ ශබ්දයට අනුකූලව රූප කොටස් වෙනස් වෙනවා. ඒ කෑම ශබ්දයකින්ම අපේ ශරීරයේ කම්පණයටපත් වෙනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ශබ්දයේ මිහිරි වශයෙන් ගන්නකොට රූප කලාප එක ආකාරයකට ඇතිවන්නේ මම මිහිරි වෙනකොට අමිහිරි වශයෙන් ගන්නකොට ඒ ශබ්දය සමාන නුරුස්සන ශබ්දයක් වශයෙන් ගන්නකොට මොළයේ ශෛලයන්ගේ ක්‍රියාදාමය, ශරීරයේ තියෙන සියලුම ශෛලයන්ගේ ක්‍රියාදාමය වෙනස් ආකාරයකට සිදුවනවා. එතකොට එතන රූපස්කන්ධයේ ඇතිවීමකුත් නැතිවීමකුත් සිදෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ පංචස්කන්ධ ධම්ම ඇති වෙති නැති නැති වියාම. මේක හරියට පෙන්වන්න පස්සේ Tamanda තේරෙනවා මේ ශබ්දයේ පිළිබඳ සිතිවිලි ටිකක් ඇති වෙති නැති නැති යාම හැර මෙතන Taman මේ ශබ්දයේ අසනව නෙවෙයි. හුදු නාම සංස්කාර ධර්ම ඇති වී ඇති නැති නැති යාම. මේ මේ නාම සංස්කාර ධර්ම තියෙනකොට මමය මගේ මගේ ආත්මය කියලා අපි ගත්තත් එහෙම ගන්න එක වැරදි. එහෙම ගත්තත් මේව නැති වුණාට පස්සේ මමය මගේ මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරවන්නේ. ඉතිරි නෝනාට පස්සේ මෙතන මාත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂවන්නේ මෙතන තියෙන මහා මුලාවක්. කියන්නේ ඇහැට රූප දැකලා සිතිවිලි ධර්ම ටිකක් ඇති වෙනවා. අපි රූප උපාදාන කළා කියලා හිතනවා. රූපේ අල්ලගත්තයි කියලා හිතනවා. රූපේ ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා. රූපේ කැතයි කැතයි කියලා හිතනවා. මේ ඔක්කොම තමන්ගේ සිතෙහි පමණයි. මේ රූපයක් තුළ කිසිම ලක්ෂණක් නැහැ ඇහැට පේන. ඇහැට පේන රූපයක් තුළ කිසිම කැතක් නැහැ. Tamange සිතින් ඒක කැතයි කැතයි කැතයි කියලා එතකොට ඒක කැත රූපයක් වෙනවා. කැත දෙයක් වෙනවා. Tamange සිත තුළ ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියනකොට ඒක ලක්ෂණ රූපයක් වෙනවා. මේවා ඔක්කොම සිතේ ක්‍රියාදාමයක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගැනීමටයි මේ යන්නේ. මෙහෙම කටයුතු කළ යුත්තේ ඒ නිසා. එතකොට Tamanටම තේරෙනවා මේ ලෝකේ ඇහැට පෙනෙන රූප පිළිබඳ කුයි දෙයක් හිතුවත් අපි හිතමු මේ රූපය දැකලා මේව මහ නරක මිනිහ මේ මනුස්සයාට හොඳක් වෙන්න එපා ශ්‍රාවක කරලා මගේ දෘෂ්ටි කහදුච්චකම් කරකෝ හතුරු මිනිහෙක් ආදී වශයෙන් සිතනවා කිය. මේ හැම අවස්ථාවෙදී Tamanගේම සිත තුළින් පහළ වෙන නාම ධර්ම ඇති නැති යමක් කරගෙන වෙන මොකක්වත් නැහැ. මේක සාමාන්‍ය තත්ත්වය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැරි ඇයි කියලා හිතන්නත් බැහැ මොකද මේක ඒ තරම්ම ප්‍රකට කරුණක් නමුත් ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට බැහැ අවිද්‍යාව නිසා එතකොට රූපය ගැන අනිත්‍යයි දුකයි අනාත්මයි හැඩපෙන රූපය ගැන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවත් නැත්තම් ඒක පිළිබඳ අපිට කරුණාසිතක් ඇති කරගත්තා නැත්තම් මෛත්‍රී සිතක් ඇති කරගත්තා ඇලුනත් බැඳුනත් අපි හිතමු රූපේ දැකලා රාගසිතක් ඇති කරගත්තයි කියලා මේ රාගසිත තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයක් හැර බාහිර රූපේ නෙවෙයි තියෙන්නේ. මිනිස්සුන්ට මොකද තේරුම් ගන්න බෑ ඒ නිසා බාහිර රූපේට රාගේ පවරනවා. බාහිර රූපේට ද්වේෂේ පවරනවා. තමන්ගේ සිතේ ක්‍රියාදාමය තමන්ගේ සිත තුළින්ම මේ සිදුවන ක්‍රියාදාමයක් කියලා දකින්නට බෑ. දකින්නට බැරි නිසා බාහිර රූපවලයි වටද දකින්නේ. බාහිර රූපවලයි අගුණ දකින්නේ. තමන්ගේ සිතේ තියෙන නියම தත්ත්වය දකින්න බෑ. සිතයි මෙතන ක්‍රියාත්මක වන්නේ නාම ධර්මයි ක්‍රියාත්මක වන්නේ. එතකොට ඇහැට රූප දැකලා කුයි ආකාරයෙන් හිතවත් ලස්සනයි ලස්සනයි කියලා හිතවත් ඒක තමන්ගේ සිතවිල්ලක් විතරයි. ඒ රූපේම කැතයි කැතයි කියලා ඒකත් තමන්ගේම සිතවිල්ලක් විතරයි. මෙතන තියෙන්නේ ඇහැට රූප දකිනවා කියනකොට නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන සිතවිලි විතරයි. කොයි දෙයක් කොයි ආකාරයෙන් හිතවත් කුසල් පැත්තෙන් හිතුවත් අකුසල් පැත්තෙන් හිතුවත් විදර්ශනා පැත්තෙන් හිතුවත් කොයි ආකාරයෙන් බැලුවත් තමන්ගේ සිතවිලි ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නෑ. කනට ශබ්දය අහනවා කියලා හිතන ශබ්දයක් අහනවා කියලා මෙහිදී සිදුවන්නේ සිතවිලි තමන්ගේ සිතවිලි ඇතිවි ඇති නැති නැති යාම. ඒ ශබ්දයේ මිහිරි එකක් කියලා හිතාගෙන ඒකට ආදරේ ආශා කරනවා නම් ආශා කරනවා නම් ඒ ආශාවක් තමගේ සිත තුළ පහළ වෙන නාම ධර්මයක්. ඒ ශබ්දයට ගැටෙනවා නම් ඒක නුරුස්සනවා නම් ඒක නරකයි යම් කියලා ඒක කෙරේ කලකිරීමක් ඇති මේ සෑම දෙයක්ම තමන්ගේ සිත තුළ පහළ වන දේවල්. කොහෙවත් තියෙන ශබ්දයක නෙමෙයි මේවා තියෙන්නේ. තමන්ගේ සිත තුළ. මේවා නොදක්කම ඒ කියන්නේ අවිද්‍යාව කියලා ඒ නොදත්කම තිබෙන තාක්කල් ඒ ආකාරයේ සිත ක්‍රියාත්මක වීම ස්වභාවික ධර්මතාවයක්. එතකොට මේ නොදත්කම පවා සුදු සංස්කාර ධර්මයක්. චිත්ත සංස්කාර ධර්මයක්. ආනාශයට ගඳ සුවඳ හැමුවාට පස්සේ හමු වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක් ඕකයි. දිවට යම්කිසි රසයක් හමු වුණාට පස්සේ උද්ගත වෙන තත්ත්වයක් ඔයමයි. කයට යම්කිසි ස්පර්ශයක් හමු වුණාට පසුව අපේ සිත තුළ සිතිවිලි ධර්ම ටිකක් ඇති වී නැති වී යාමක් කර බාහිර කිසිම වෙන දෙයක් නැහැ. බාහිර රූපයක් තමන්ගේ කයට ගෑවෙනවා කියලා හිතමු බාහිර රූපයක්. ඒ රූපයක් තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. ඒ රූපයේ පිළිඳ ආදරයක්, ආශාවක්, බැඳීමක්, රාගයක් කොවර එකක් ඇතන. ඒකත් තමන්ගේ සිත තුළ තියෙන සිතිවිලි ධර්මයක පමණයි. ඒ ඔක්කොම තමන්ගේ සිත තුළ ඇති වී නැති වී ඇති වෙමින් පැවතමින් නැතිමින් යන සිතිවිලි ධර්ම. තමන්ගේ සිතින් යමක් හිතනවා නම් ඒව තනිකර සිතිවිලි බව තමන්ට ඕන විදිහට හිතලා තේරුම් ගන්නට පුළුවන් පහසෙන්ම තේරුම් ගන්න පුළුවන්. අපි අතීතයේ අරගෙන යම්තා දේවල් හිතනවා නම් මේ කරුණ පහසෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ දැන් කියන කාරණාව අවබෝධ වෙනකොට. අතීතයේ අරගෙන අපි යම්තා දේවල් ගැන හිතනවා නම් ඒවා අපේ හුදු සිතිවිලි කමනයි දැන් අපි හිතමු අවුරුදු 10ක් 15ක් 20ක් විතර ගියේ නැති තැනක් ගැන අපි කලින් ගිහිලා තියෙනවා දැන් දැන් ඒ ගැන හිතනවා අපිට දැర్శණය වෙන්නේ අපි එදා දැකපු තැන අද ඒ தත්ත්වයේ සම්පූර්ණයෙන් වෙනස් தත්යකට පත්වෙච්ච තැනක් වෙන්නත් පුළුවන්. එතන ඒ කියපු අපි දැකපු දේවල් අද එකක්වත් නැති වෙන්නත් පුළුවන්. වෙනත් වෙනත් ගොඩනැගිලි හෝ වෙනත් වෙනත් දේවල් අද තියෙන්න පුළුවන්. අපි සිතින් දකින්නේ දැන් අවුරුදු 10ක් 15කට උඩදී දැකපු දෙයක්. කවදාවත් අපි ඊට පස්සේ ගිහිල්ලා නැහැ. ඒකයි අපිට තේින්නේ. දැන් උදාහරණ අපි හිතමු අවුරුදු 20කට විතර උඩදී දැකපු කෙනෙක් හඳුනගන්නපු කෙනෙක් ගැන අපි දැන් සිතුවොත් එහෙම අපේ සිතට පෙනී යන්නේ දැන් අවුරුදු 20කට උඩදී සිටපු රූප සටහන. නමුත් ඒ රූප සටහන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දැන් අවුරුදු 20ක් ගෙනකොට වෙනත්ම ස්වරූපයක් දැක්කොත් අඳුර ගන්නත් බැරි තත්ත්වෙ වෙන්න පුළුවන්. නමුත් අපිට පෙනී යන්නේ අර අපේ සිත තුළ ඇති තියෙන නිමිත්තමනේ. සිත තුළ ඇඳී තියෙන නිමිත්ත. එතකොට අතීතය ගැන යම් දෙයක් ගැන හිතනවා නම් අතීතය අරලා යම් දෙයක් ගැන අපි හිතනවා නම් ඔක්කොම නාම ධර්මයේ කියන එක මේ ඇයිට පහසෙන්ම තේරුම් ගන්න පුළුවන්. අනාගතය ගැන සිතලා අපි යම්පාර් දේවල් හිතනවනම් ඒ ඔක්කොම හොඳ නාම ධර්ම වෙන මොකක්වත් නෙවෙයි. දැන් වර්තමානයේනේ ගැටලුව තියෙන්නේ. වර්තමානය ගැන වර්තමාන කියන්නේ දැන් පවත්නා තත්ත්වය. දැන් පවතින අවස්ථාවේදී ඇහැට රූපාරි කනට ශබ්දාරි නාසයට ගඳ සුවඳාරි දිවට රස හෝ කයට ස්පර්ශ හෝ හම් වෙලා මනසට විවිධ අරමුණු හම් වෙලා යන්තා සිතිවිලි ධර්ම ගලාගෙන යනවා නම් මේ සිතිවිලි ධර්ම ඔක්කොම සමාගයේ සිත තුළ ඇති වෙන නාම ධර්ම වෙනා බාහිර අරමුණු තියලා තියෙන දෙයක් නෙවෙයි. දැන් තමන්ගේ ශරීරය අරගෙන තමන්ගේ පංචස්කන්ධය අරගෙන මේ මමය නැත්තම් මේ මගේ ආත්මය මම ලස්සනේ මම තරුණේ මම මහතේ මම කෙට්ටිය ඔය කොහොම විදිහට හිතන්න පුළුවන් ඒ සෑම එකක්ම තමන්ගේ සිතිවිලි පමණයි මගේ ආත්මය කියන එකක් සිතිවිල්ලක් පමණයි මම කියන එකක් සිතිවිල්ලක් පමණයි මගේ කියන එකක් හිතෙල්ලක් පමණයි. මේවා සත්‍ය දේවල් නෙවෙයි. Tamange සිත තුළ පහළ වෙන සිතිවිලි පමණයි. මේ අවබෝධය මුළු විශ්වයටම පතුරවා හැරියොත් ඕනෑම දෙයක් පිළිබඳ සිතිවිලි ඇති වී නැති වී යාමක් කර වෙන ලෝකයක් කියලා දෙයක් නැහැ. Tamange సంతානිය අනුව බලනකොට. අපි හිතමු මායя ගැන හිතුවයි කියලා. මායя ගැන හිතනවා මා භාවනා කරන අයට අනිවාර්යයෙන්ම මාරු උදුර වෙනවා භාවනාව මොකක්ද දිනු කර ගන්න පුළුවන් කෙනෙකුට විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරලා නිවන් යන්න පුළුවන් කෙනෙකුට මාරු උදුර වීම ස්වභාවික ධර්මතාවය. එතකොට අපි ඒකට මේ මායя මායя කියලා හිතෙනවා නම් තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමක් කර වෙන මාරයක් එතන නැහැ. මාරයා ඉන්නවා මාර්ග විපත්‍ය නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. අර බාහිර රූපාරමුණු තිබුණට තමන්ගේ නාම ධර්ම හැර බාහිර රූප අරමුණු නැහැ කියවනේ. බාහිර ශබ්ද අරමුණු තිබුණට තමන්ගේ නාම ධර්ම හැර බාහිර ශබ්ද අරමුණු නැහැ කියලා අපි කියවනේ. කියන්නේ තමන්ගේ ලෝකයන් උබලන්න තමන්ගේ සිතිවිලි පමණයි. අරමුණු ලෝකේ තියෙන එක වෙනම දෙයක්. අතීතයේ තිබුණා. ඒක වෙනම දෙයක්. තමන්ගේ සිතිවිලි පැවතීම පමණයි මෙතන තියෙන්නේ. අනාගතේ පවතිනවා. අනාගතේ එනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒ පිළිබඳ පහළ වෙන සිතිවිලි පමණයි මෙතන තියෙන්නේ. දැන් මාර්යා ඉන්නවා. මාර්දිවිය පුත්‍රයා නැතුව නෙවෙයි. ඒක අපේ තම ශරීරයට ඇවිල්ලා පීඩා කරලා මොලේ මෙහෙ කළා සිතිවිලි දාලා දුක් දාලා දානවා කියන්නේ. මෙහිදී ඇති වෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම. දැන් අපි හිතමු අමනුෂ්‍යෙක් ඇවිල්ලා තමන් භවනා කරන අයට අමනුෂ්‍යෝදුර වෙනවා කරදර කරනවා කියලා. අපිට මේ අමනුෂ්‍ය කරදර කරා මේ අමනුෂ්‍ය කරදර කළා කියලා හිතනවා. ඒක තමන්ගේ සංඥා ස්කන්ධය. ඒ කරදර කරනකොට යම්කිසි දුක් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව විඥාන ස්කන්ධයේ පහළ වීමක් තුළින් පහළ වෙනවා විඥාන ස්කන්ධයේ ඇතිවීමක් තියෙනවා එතන ඇතිවීමක් තියෙනවා ඇති ඇති නැති නැති යම වේදනා ස්කන්ධයේ ඇති ඇති නැති නැති යම තියෙනවා තමන්ගේ සිතේ ඇති ඇති නැති නැති යනවා එතකොට ඒ භූත කරදරයට බඳුන් වූ ශරීර කොටස රූප කොටස යම් යම් පීඩාවට බඳුන් වූ රූප කොටස රූප කොටස ඇති ඇති නැති නැති යම තියෙන. මෙතන බාහිර භූතයක් නෑ තමන්ගේම පංචස්කන්ධ ලෝකයක් තියෙන. මේක තේරුම් ගන්න බලන්න. බාහිර මායයක් නෑ තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් මෙතන තියෙන. දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන හිතනවා කියලා හිතමුකෝ. බාහිර බුද්ධයක් බුදු හාමුදුරු කෙනෙක් නැහැ තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. බුදුහාමුදුරු ගැන හිතනවා බුදුගණ ගැන සිහි කරනවා. ඒක බුදුහාමුදුරු ගැන ಗುಣ නැහැ කියන කෙනෙක් නෙවෙයි මම මේ කියන්නේ. මෙතෙන්දී තමන්ගේ සිත තුළ නාම ධර්ම ඇති වී නැති වී යාමක් කර මෙතන සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් සිදුවන වෙන දෙයක් නෑ. මුළු ලෝකයේ මොන දෙයක් ගැන හිතුවත් හොඳක් හරි නරකක් හරි මොකක් ගැන හිතුවත් තමන්ගේ සිතේදී ඇතිවීමක් නැතිවීමක් පමණයි. හතුරෙක් ගැන හිතවත් සිතේදී ඇතිවීමක්, මිතුරෙක් ගැන හිතවත් සිතේදී ඇති නැතිවීම වෙන මොකක්ද? මේ සිතවිලි ඇති නැති යාම හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන හරි අවබෝධය ඇති වුණොත් බාහිර ලෝකයේ තියෙන අරමුණු අපි උපාදාන කරන්නට යන්නේ මොකද අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දකිනවා ඉතාම ලස්සන රූපයක් කියලා හිතමු අපිට රාගය ඇති වෙනවා ආශාව ඇති වෙනවා ආදරය ඇති වෙනවා කියලා හිතමු පහසෙන් තේරුම් ගන්න පුළුවන් එහෙම එකක් ගත්තාම අපි හිතන්නේ මේ රූපේ අල්ලාගත්තයි කියලා රූපේට ආශා කළායි කියලා රූපේට බැඳුනායි කියලා අපි හිතන්නේ. දන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයයි මේ අල්ලාගත්තේ කියන්නේ. දැන් එතෙන්දී රූපය අල්ලගත්තා කියලා අපි හිතනවා සාමාන්‍ය ලෝක සත්‍ය. ඇද රූපෙ වෙනවා, චක් විඥානය ඇති වෙනවා, රූප සංඥාව ඇති වෙනවා, ලස්සනයි ලස්සනයි කියලා සංඥාව අපි ගමු. සුඛ වේදනාවක් ඇති වුණා. දැන් සුඛ වේදනාව ආවට පස්සේ මේක සුඛ වේදනාව, සුඛ වේදනාවක් කියන සංඥාවක් ඇති වුණා. දැන් මේ හැම එකටම ආශා කරනවා දැන්. එතකොට අර සුඛ වේදනාවට ආශා කරන නිසා සුඛ වේදනාව ගෙන දුන්න සංඥාව නිසා සුඛ වේදනාව ගෙන ඒ සංඥාවටත් ආශා කරනවා. සංඥාව ගැන දුන්නේ විඥාණය පහළ වෙච්ච නිසානේ විඥාණයටත් ඊට තුලින්ම ආසාවක් ජනිත වෙනවා. දැන් විඥාණයටත් ආසා කරලා සංඥාවටත් ආසා කරලා වේදනාවටත් ආසා කරලා ඊළඟට සුඛ වේදනාව තුලින් ආසාවක් ජනිත වුණානේ මේ ආසාව නැවත නැවත ඇති කරගන්න ඒ ආසාවටත් ආසා කිරීමක් ඇති වෙනවා. මෙතන තමන්ගේම සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයන්ගේ ඇති වී නැති වී යාමක් හැර වෙන කිසිවක් සත්‍ය වශයෙන් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ බාහිර රූප අපි අල්ලගෙන දඟලනයි කියලා. බාහිර රූප උපාදාන කරනයි කියලා. සත්‍ය වශයෙන් Tamange පංචස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ලෝකේ මල්ලාගෙන දැඟලීමක් මෙතන සිදුවන්නේ. මේක හරියට භාවනා විදර්ශනා භාවනා කිරීම තුළින් තේරෙනවා නම් අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂලා තේනියනවා. භාවනා කරන විටත් මේ පංචස්කන්ධ ධර්මයේ ඇති වෙමින් පැවතීමෙන් නැති වෙමින් යනවා. භාවනාවට ගනු ලබන අරමුණුත් තමන්ගේම පංචස්කන්ධ ධර්ම. මේක හොඳට තේරුම් ගන්න. දැන් මුදුගුණ අරගෙන භාවනා කරනවා කියමු. බුදු ගුණත් තමන්ගේම පංචස්කන්ධ ධම් වෙන එකක් නෙවෙයි. මෛත්‍රී කරනවා ඒකත් තමන්ගේම පංචස්කන්ධ ධම් වෙන දෙයක් නෙවෙයි. නැත්තම් අපි හිතමු ධාතු මනසිකාරයේ හරි වෙන මොකක් හරි ඔය උපකාරී ආපෝ තේජෝ වායු ආදී වශයෙන් මෙනෙහි කරන අජ්ජත්තිකාරී බාහිර වශයෙන් මෙනෙහි කරනවා කියලා හිතමු. අජ්ජත්තික වශයෙන් මෙනෙහි කරනවා කියනකොට තමන්ගේම පංචස්කන්ධ බව පහසෙන් තේරෙනවා. බාහිර ඒවා අපි ඉතින් අජ්ජත්තිකම් වාකායකානුපස්සේ විරදි බහිද්ධා වාකායකානුපස්සේ විරදි කියලා දක්වා ඇති පරිදි අපි බාහිර ආයතන පංචස්කන්ධ ලෝකේ දකින්න ඒ විදිහට. එතකොට ඒකත් Tamange පංචස්කන්ධ ලෝකය. මේ හැම එකකින්ම මම අවධානය කරලා පෙන්눔 කරන්නට උත්සාහ ගත්තේ මෙන්න මේ කාරණාවයි. අපේ මොකක් හිතුවත් මොන දෙයක් කළත් කොයි ආකාරයෙන් අපි හිතුවත් තමන්ගේ సంతාණය තුල නාම ධර්ම ඇති වී ඇති නැති යාම කර වෙන මොකක්වත් මෙතන වෙන ලෝකයක් කියලා දෙයක් නෑ මේ නාම ධර්ම නැත්තටම නැති ගියා නම් ඒ පුද්ගලයාගේ సంతානය තුළ කිසිම ලෝකයක් නැහැ. මේ නාම ධර්ම ඇති වෙටි නැති යාමෙන් හැර මෙතන වෙනමයක් වෙනම දෙයක් නැහැ කියලා දකින්නට බැරි නිසා මෙතන මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි දෘෂ්ටියේ පිළිදෙනවා. මේක මගේ කියන ආත්ම දෘෂ්ටිය බැස ඇත කරගන්නවා. නැත්තම් මේක මගේ ආත්මය කියන දෘෂ්ටි සංකල්පනාවක එල්බෙනවා. ඉතින් ওই ආකාරයෙන් විවිධ විවිධ විදිහට ආත්මීය සංඥාව තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වය හරියටම තේරුම් ගත්තොත් Tamanටම තේරෙනවා මෙතන ආත්මය කියලා ගන්නෙ මොකද්ද ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද ආත්මය කියලා අපි ගත්තනම් ඒක සිතිවිල්ලක් පමණයි Tamanගේ මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් ඇතිවීමක් පමණයි මේවට ආශා කළා නම් ඒකත් තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. මේවා උපාදාන කළා නම් තණ්හාවෙන් හරි දිට්ඨියෙන් හරි මානෙන් හරි චන්දරාගෙන් හරි මොකකින් හරි උපාදාන කළා නම් ඒ සෑම එකක්ම තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති. තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන්. එතකොට මේක හරියටම තේරෙනකොට හුදු ස්කන්ධ ධර්ම පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති නැති නැති යනවා. දැන් රූපස්කන්ධය කියන්නේ නාමස්කන්ධයක් බව Tamanට තේරෙනවා. නාම ධර්ම ඇති වී ඇති නැති නැති යනවා. දැන් තියෙන නාම ධර්ම දැන් නැහැ. ඊළඟ මොහොත වෙනකොට නැහැ. වෙන නාම ධර්ම තියෙනවා. ඊළඟ ශ්‍රණියේ තියෙන නාම ධර්ම තුන්වෙනි ශ්‍රණිය වෙනකොට නෑ දෙවෙනි ශ්‍රණියේ තිබුණු නාම ධර්ම වෙනත් ඒවා තියෙනවා තුන්වෙනි ශ්‍රණියේ තිබුණු නාම ධර්ම හතරවෙනි ශ්‍රණිය වෙනකොට නෑ අලුත් නාම ධර්ම තියෙන. අර කලින් කලින් තිබුණු නාම ධර්ම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. අතීතයේ ක්ෂණයකින් වර්තමානයට එළඹෙනවා වර්තමානයේ ක්ෂණයකින් අතීතයට දිව යනවා. කියන්නේ අතීතයේ තිබුණ නාම ධර්ම දැන් රූප අපි නාම වලට දාගෙන තියෙන්නේ අතීතයේ තිබුණ නාම ධර්ම දැන් ශ්‍රණයකට පෙර අවස්ථාව අතීතයේ දැන් මේ ශ්‍රණය වෙනකොටම ඒ අතීතයේ තිබෙන නාම ධර්ම ඔක්කොම නැති වුණානේ. එතකොට දැන් මේ ශනේ වර්තමාන වෙනවා. ඊළඟ ශනේ වෙනකොටම මේ වර්තමාන ශනේ තියෙන නාම ධර්ම අතීතයට දිව ගිහිල්ලා ඉවරයි. අනාගතය කියලා අපි කියන්නේ එක ශනේකට සීමා වූ කාලයකට. ඒ සීමාව එනකොටම ඒක අතීතයට දිව ගිහිල්ලා. මෙන්න මේ ක්‍රියාදාමය සත්‍ය වශයෙන්ම සිදුවන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් එහෙම මේ නාම ධර්මයන්ගේ කාල සීමාව එක ශරණයකට සීමාන ශරණය කියන්නේ කප්පරයකින් ලක්ෂයකින් දසලක්ෂයකින් එකක්වත් තරම්වන සුදු කාලයක්. එතකොට ඒත් එවැනි සුළු කාලයකට පමණක් සීමා වී ඇති වී නැති වී යන මේ නාම ධර්ම තමයි අල්ලන්නේ මම මගේ කියලා. මේ නාම ධර්ම කරේ තමයි ඇලෙන්නේ. ආශා කරන්නේ. Tamangeම නාම ධර්ම. මේවට ආශා කළත් ඇති වෙනා පැවතිලා නැති වෙලා යනවා. ඒවට ගැටුණත් ඇතිලා පැවතිලා නැති වෙලා යනවා. ආශාව ගැටෙන්නේ නැතුව මදහස් සිතින් යුතුව හිතුවත් ඒවත් ඇතිල නැතිලා යනවා. මේවා මම මගේ කියලා හිතුවත් ඇති ඇති නැති ඇති යනවා. මේවා මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි. මේවා හොදු සංස්කාර ධම්ම ඇති ඇති නැති නැති වෙනවා කිව්වා ඒත් ඇති ඇති නැති නැති යනවා. අපි කොයි විදිහට හිතුවත් මේ ස්වභාව ධර්ම මාත්‍ර ස්වභාව වශයෙන්ම ස්වභාවික වශයෙන්ම ඇතිවීමින් නැතිවීමින් යාමක් මෙතන තියෙනවා. මේ විදිහට හරියට තේරෙනවා නම් තමන්ට බලන්න පුළුවන් මුළු ලෝකයේම මේ අදහස පතුරවලා තමන්ගේ ශරීරයයි සිතයි නැත්නම් පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය මේකයි බාහිර ලෝකයේ සියලුම සත්‍යංගේ පංචස්කන්ධයේ නියම தත්ත්වයත් මේකයි දේවියන්ගේ බ්‍රාහ්මණයන්ගේ මාරයන්ගේ අමනුෂ්‍යයන්ගේ අන්තා සත්ව සිටිනවන ඔක්කොගේම නියම තත්ත්වයයි මේක හරියට දැන් පේනවනම් දකිනවනම් මේ ශ්‍රණයේ තියෙන නාම රූප ඊළඟ ශනේ වෙනකොට නැහැ. ඊළඟ ශනේ තිබුණු නාම රූප ඊ මත ශනේ වෙනකොට නැති යනවා. මේ මුළු ලෝකයේම ආයු කාලයේ ශනේකට සීමා වෙනවා. මේ ශනේ පමණයි පවතින. එක ශනේක චිත්තක්ෂණයක පමණ සුළු කාලයක තියෙන නාම රූප ධර්ම ඒකෙන් නොදත්කම ඒ අනිත්‍යතාවයෙන් නොදත්කම ඒ නිරුද්ධභාවයෙන් නොදත්කම ඒ අවිද්‍යාව තිබෙන නිසා තමයි මෙලෙසින් උපාදාන කරන්නේ. මනසින් මම මගේ කියලා ගන්න මේ විදිහට සංසාරේ පුරා ඉපදී ඉපදී මෙරි මෙරි ආවේ මේ නිසා මේක පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍යයක් එතකොට තමන්ට තමන්ගේ ඇඟ දිහා බැලුවොත් එහෙනම් නිරන්තරයෙන්ම මේ ඇති ඇති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. ඒ ඇති ඇති නැති නැති යන ආකාරය දකින්න එකත් හිතක්. වෙන දෙයක් නෙවෙයි. සිත ඇති ඇති නැති නැති යනවා. බාහිර ලෝකයේ සියලුම සත්‍යයන්ගේ පණ ඇති හරි පණ නැති රූප තියෙනවනේ. ඒ රූප ඔක්කොගේම තු රූපේ මොකද්ද? වා වා ඇති ඇති නැති නැති යන. මේ මුළු විශ්වයේම සත්‍යයන්ගේ රූපස්කන්ධයේ තියෙන සත්‍යයන්ගේ රූපවල ස්වરૂපය මේකයි කියලා හරියට දකිනවනම් දැන් මේවා දකින සිතවිලිත් ඇති ඇති නැති යන මුළු ලෝකේම තියෙන සියලුම සත්ත්වන්ගේ සිතවිලිත් මේ විදිහට ඇති ඇති නැති නැති යාම කර වෙන දෙයක් මෙතන නැහැ කියලා දකිනවනම් ලෝකේ කිසි තැනක කිසිම සත්‍යයක් ගන්න කිසිම ආත්මයක් ගන්න. එතකොට තමන් මේ ලෝකයේ කිසිම සත්‍යයකට අයිතිකාරයක් නෑදෑකම සම්බන්ධකමක් ඇති කෙනෙක් වෙන්නට බෑ. මොකද මෙතන මොකක්වත් නාම ධර්ම ඇති ඇති නැති ගියා නැතුණාට පස්සේ මොකක්වත් නෑ අනාත්මයි බාහිර ලෝකෙත් ඔක්කොම දේවල් ඒ විදිහට ඇති ඇති ගියා ඔක්කොම අනාත්මයි එතකොට මම තමන් අනුව කල්පනා මේ තමන්ට ලෝකේ කවරෙක් හරි කවර ආකාරයකින් හරි කියනවනම් මේ මගේ දුව මගේ පුතා මගේ භාර්යාව මගේ මිත්‍රයා කවර ආකාරයකින් හරි ඒගොල්ලෝ හඳුනා ගන්නවා නම් එහෙම සම්බන්ධතාවයක් බාහිර ලෝකයක් සමග නැහැ. බාහිර ලෝකයට තමන් කිසිම ආකාරයෙන් සම්බන්ධ වන්නේ නැහැ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි වශයෙන්ම කියපු කාරණාවක් මම මේ කියන්නේ. මේක හරියට දැක්කොත් එimhe මුළු විශ්වයම සම්පූර්ණයෙන්ම හිස් භාවයට පත්වලා හිසියන. තමන්ගේ සිතත් හිසියන. අරමුණු නැති වී යනවා සිත නිසල වෙලා තැන්පත් වෙලා ශූන්‍යත්වයේ පවතින මේ ශූන්‍යත්වයේ පවා හුදු සංස්කාර ධර්මයක් හුදු සංස්කාර ධර්මයක් කියන්නේ ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි ඇතිවෙමින් පැවතෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් නිසා ඒකීය ධර්මයක් වශයෙන් දිගටම පවත්නා ධර්මතාවයක් වශයෙන් අපිට ඒක දැర్శණය වෙනවා ඒකයි එතන සිදුවන්නේ නමුත් එතන දැනීමක් පවතිනවා දැනීමට හමුවන අරමුණක් පවතිනවා මෙතන අරමුණක් සහ සිතක් කියලා දෙකක් මේ අරමුණ සහ සිත කියලා දෙක දෙකක් වශයෙන් මෙතෙන්දි දකින්නට ඕන. දැන් දකිනකොට ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ශූන්‍යතාවයේ සිතට අරමුණු වෙනදී ඒකයි එහි තියෙන අරමුණ. එහිදී දැනීම පවතිනවා ඒකයි විඥානයේ පැවැත්ම නාමස්කන්ධයේ පැවැත්ම. එතකොට නාමය ඒකට අරමුණු වෙන දේ. ඒ දැන් අරමුණු වන දේ කියලා වෙන දෙයක් අපි දැක්කනේ. ශූන්‍යතාවයක් දැක්කනේ. ඒකත් තමන්ගේම නාම ධර්මයක් පමණයි. අරමුණත් නාමයක් බවට පරිවර්තනය වෙනවා. නාමය ඇති වෙනවා නාමය පවතිනවා නාමය නැති වෙනවා. නැති වුණාට පස්සේ ගන්නට කිසිවක්ම ශේෂ වන්නේ සම්පූර්ණයෙන්ම අනාත්මයි ආත්මය කියලා ගන්නට අබමල් රේණුකවත් දෙයක් ලෝකේ ඉතිරන්නේ. ඔන්න ඔය දර්ශනය හරියට දකිනකොට. දැන් මුළු විශ්වය පුරාම පැතිරී ගිය මේ දර්ශනය අවබෝධය තුළින් ආත්මයක් කියලා ගන්නට මුළු විශ්වයේ අබමල් රේණුවක දෙයක්වත් දැర్శණේ වන්නේ තමන්ගේ ලෝකයක් සහිතව බාහිර හැම ලෝකයක්ම හැම විශ්වයම එතකොට ආත්ම සංඥාව නැති යන අනාත්ම සංඥාව පිටනවා තමයි සිත තුළ. එවැනි කෙනෙකුට මමයේ මගේ කියන හැඟීමක් කවදාවත් ඇතිවන්නටත් බෑ. බාහිර ලෝකෙට සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. බාහිර ලෝකෙට සම්මා සම්බන්ධයක් වෙන්නේ නැහැ. සිතින් එහෙම සම්බන්ධ නැහැ. මතු පිට සම්මුති වශයෙන් කතා බහ විවහාර කරනකොට එහෙම සිදු වෙනවා. නමුත් අර සිතේ ක්‍රියාදාමයයි ඒ පෙන්වන්නේ. මේ විදිහට හරියට තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ යථා ක්‍රියාදාමය අවබෝධ කරගන්නට බලන්නට ඕනේ ඒ අවබෝධයේ සම්මා දිට්ඨිය වෙනවා යහපත් දැකීම. ඇත්ත ඇතුලේ තියෙන දැකීමක් වෙනවා. මේක දකින්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බලවැනි ඉන්ද්‍රිය ප්‍රඥාව හා සම්ප්‍රයුක්ත ධම්මතාවයන් තුළින් වෙන කෙනෙකුට මේවා දකින්නට බැහැ. එතකොට මේක තරමත් ගැඹුරු දේශනාවක් විය හැකියි මේ දක්වා කියපු කරුණු කෙටි සාරාංශය මේ ඇයිට කියන්නම්. මේ ගැන හිතන්න හිතන්න මේ අය ලබන අවබෝධය තව තවත් තව තවත් ගැඹුරු වෙයි. මේ අය දහසරයක් හිතුවා නම් ඒක අවබෝධ වුණා නම් 11 වෙනි සැරේට හිතලා දකිනකොට ඒ අවබෝධයට වැඩි අවබෝධයක් තමයි ලබන්නට පුළුවන්. දහසරයක් නෙවෙයි 15 සැරයක් නෙවෙයි 20 සැරයක් නෙවෙයි මේක කොච්චර හිතුවත් ඒකෙන් එන අවබෝධය තව තවත් ගැඹුරුවෙන් ගැඹුරටම යන ආකාරය Tamanටම අත්දකින්නට පුළුවන්. මේ දක්වා කියන දෙකේ ධර්ම කරුණ වල සාරාංශය කියුවහම මෙයාට මේ කරුණ මතක තබා ගන්නට පුළුවන්. දේවි අපි නිවන් යන්නට නම් අනාත්ම ලක්ෂණය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි භාවනාවෙන් අත්දැකිය යුතුයි. ඒ භාවනාවෙන් අත්දැකීමට නම් තමාගේම සිත තුළ මේ අනාත්මයි කියන හැඟීම පිළිබඳ අනාත්මයි කියන හැඟීම පැහැදිලිවම තමාගේම සිත තුළ ඇති වී තිබීම අවශ්‍යයි. ඒ ඇතිවීම ඇතිවීමට නම් ඒ පිළිබඳ ධර්ම කරුණු කේවල අහලා සාකච්ඡා කරලා අවබෝධයක් ලබා ගැනීම කියන උපකාර වෙනවා. එතකොට ඒ අනාත්ම සංඥා ටික ගැනීමට ওই විදිහට අධීර තුනක් තියෙනවා. අහලා කියවලා සාකච්ඡාදිය කරලා අවබෝධයක් ඇති කරගන්නවා ඒ අවබෝධය සමාධියම දැනුමක් බවට පරිවර්තනය කරගන්නවා ඒ දැනීම භාවනාව තුළින් අත්දකිනවා එතකොට නිවන් දැකීම. මේ භාවනා තුළින් මේ දැනීම අත්දැකිය හැකි එක් ආකාරයක් තමයි අපි ප්‍රකාශ කරේ පංචස්කන්ධ ලෝකේ අනාත්ම ස්වરૂපේ. මේ මේ දේශනාව අපි ඉදිරිපත් කළේ පංචස්කන්ධ ලෝකේ මේකයි කියලා පැහැදිලි වශයෙන් දන්නා දන්නවා කියන හැඟීමේ පිහිටලා. එතකොට ඒ පංචස්කන්ධ ලෝක ධර්මයන් කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ. මේ කොටස් පහ නිරන්තරයෙන් ඇති වී ඇති නැති වී නැති යමක් හැර වෙන දෙයක් මේ ලෝකේ කිසිම තැනක නැහැ කියන එකයි මේ පෙන්වන්න කරන්නට අපි උත්සාහ ගත්තේ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම ඇති නැති ඇතිවෙන්නේ නැති යාම භාවනා කරනවා කියන්නේ ඒ ඒ වගේම පංචස්කන්ධය ඇතිවෙන්නේ නැති යාම නැත්තම් ඕනෑම කුසලයක් ඕනෑම කුසලයක් ඕනෑම දෙයක් කරනකොට ඇතිවන්නේ ওই කියන ධර්මතාව පහේ ඇතිවෙමින් නැතිවෙමින් යාමයි ඒ හැර වෙන දෙයක් නැහැ. අපි රූප බලනවා, ශබ්ද බලනවා, ගඳ ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, කායයට දැනෙන ස්පර්ශ මනසින් විවිධ අරමුණු හඳුනා ගන්න නොඑක ආකාර සිතිවිලි ඇති කර ගන්නවා. අපි සමහරට උපාදාන කරන ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායයට දැනෙන ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු අපි සිතින් අල්ලගෙන උපාදාන කරන, ආශා කරන, බැඳගෙන කටයුතු කරනවා. මේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවීමින් යාමක් කර වෙන දෙයක් නොවේ කියන කරුණ අවබෝධ කරගත යුතුයි. එතකොට ඒ අවබෝධ වෙනකොට තමන්ගේ රූපස්කන්ධයත් නාම ධර්මයක් බවට පත්තන ආකාරයේ පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ අත්දකින්නට ඕන. එහෙම අත්දැක්කාට පස්සේ තමන්ටම තේරෙනවා මේ නාම ධර්ම ඇතිවෙමින් නැතිවෙමින් යාමක් කර වෙන දෙයක් මොකක්වත් මෙතන නැහැ කියලා. එහෙම හිතනකොට Tamanට ඕක පතුරව පතුරව බලන්න පුළුවන් Tamanගේ රාග සිතක් ආසාවක් ඇති වෙන මොකද කියලා. නැත්තම් තරහවක් ද්වේෂයක් නැතිවීමක් වෛරයක් වගේ දෙයක් ඇති වෙනොත් මොකද්ද සිදුවන්නේ? නැත්තම් Tamanට කරදර කරන කෙනෙක් අපිට කෙනෙක් කියලා ගන්නවා, බන්නවා, පීඩා කරනවා. එතකොට මොනවද සිදුවන්නේ? නැත්තම් අපිට මාරු වදුරක් ඇවිල්ලා කටට එතකොට මොකද්ද සිදුවන්නේ? නැත්තම් අපි අර දෙවිව අර බ්‍රහ්මව ආදී වශයෙන් සිදුවන. එතකොට මොනවද සිදුවන්නේ? නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය ආදී වශයෙන්. එතකොට මොනවද සිදුවන්නේ? මේ කුලී අවස්ථාවේදී තමාගේ సంతාණය තුළ මේ නාම ධර්ම ඇතිවෙමින් නැතිවීම යාමක් අර වෙන දෙයක් නෙවෙයි. නැහැ මෙතන කියන අවබෝධය ඇති කර ගන්න කියන එකයි ඊළඟට අපි කියන්නේ. එම කරනකොට තමන්ට මේ අවබෝධය මුළු විශ්වයටම පතුරවා හරින්නට පුළුවන්. මේ අවබෝධය තමන්ට පමණක් සීමා කරන්නේ නැතුව එහෙම ඇති වෙනකොට තමන්ගේ රූපේ දේශ නැවත බලනවා බලනකොට රූපස්කන්ධේ නිරන්තරයෙන්ම ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය පිටි පිටි යන ආකාරය දකින්නට පුළුවන් මෙහෙම දකින්නකොට තමන්ගේ වගේමයි බාහිර ලෝකේ රූප පණේටි පන්නේටි ඔක්කොගේ ඒ වගේම තමන්ගේ සිත ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්න පුළුවන් තමන්ගේ වගේමයි බාහිර ලෝකේ ඔක්කොම සත්‍යයි ඇති ඇති නැති නැති යන මේ ලෝක සත්‍යෝ මේව මොකක්වත් දන්නේ නැතිකම නිසා මෝඩකමින් අවිද්‍යාවෙන් බර වෙලා මේ මමය මගේ මගේ ආත්මයක් කියලා හිතාගෙන උපාදාන කරගෙන ආශාවෙන් බැඳිලා නැත්නම් ද්වේෂයෙන් ගැටිලා නොයේක් දේවල් කුසලොත් කර කර කුසලොත් කර කර සංසාරයේ දිග්ගස්ස දිග්ගස්ස යනවා මේ ඔක්කොම සිදුවලා තියෙන්නේ සිදුවන්නේ අර තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම කර අන්ධයක් නොවේ කියන අවබෝධය හරියට පිළිතර මේ නාම ධර්ම සිතින් අතහරින්නට නොහැකි වෙච්ච නිසා එතකොට ඒ නාම ධර්ම සම්පූර්ණයෙන්ම සිතින් අත්හරින්නද නැති වෙච්ච නිසා මේවා උපාදාන කර නොඑක ආකාරයෙන් කටයුතු කරගෙන මේක යන්නේ සංසාරයේ දෙග්ගැස. මේක හරියට අපි තේරුම් ගත්තාට පස්සේ Tamange මෝඩකම Tamanට තේරෙනවා. මෙතෙක්කල් මම මේ මෝඩකම හේතුව මේ විදිහට කරයි. මෝඩකමත් Tamangeම සිතුවිලි ධර්මයක් පමණයි වෙන දෙයක් නෙවෙයි. මේක දකින්නේ ප්‍රඥාවකින්. ඒකත් Tamangeම සිතුවිලි ධර්මයක් පමණයි වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ සිතුවිලි ඇති වී නැතිවීමක් හැර ලෝකය කියලා දෙයක් නැහැ. ඔන්න ඕක අවබෝධ කරගන්න. Tamange සිත තුළ සිතුවිලි ධර්ම ඇති වී නැතිවීමක් හැර ලෝකය කියලා මොකක්වත් නැහැ. මේක මේ මතු පිටින් කියන කතාවක් නෙවෙයි ගැඹුරින් අවබෝධයකින් දැකිය යුතු කතාවක්. ඒක නිසා ඒක හරියට දකිනකොට Tamanට තේන මේක කිසිම අගයක් වටිනාකමක් හරයක් මොකක්වත් නැහැ. අපි මේවා උපාදාන කළාට අගේ වට වටිනා දේවල් කියලා සිතුවට නොඑක ආකාරයෙන් ග්‍රහණය කළාට මේවා කිසිවක් නැහැ. කුද්දු සිතිවිලි ධර්ම ඇතිලා නැතිලා යනවා. දැන් ආපු හුළඟ දැන් ගහගෙන ගියා වගේ අනිත් පැත්තට. මොකක්වත් දෙන්නේ නැතේ සිතිවිලි ඇති වුණා, පැවතුණා නැති වුණා, නිරුද්ධ වියනවා. මුළු විශ්වයේම සත්‍යංගේ මේ தත්ත්වය නියම වෙනකොට මුළු විශ්වයේම සීසී ශූන්‍යත්වයකට පත්වනවා. ඒ ශූන්‍යත්වයට පත්වනකොට චතුකෝටික ශූන්‍යතාවය වශයෙන් දක්වපු කාරණාව බුදුහාමුදුර දැක්වුවා. ඒ කරුණු හතර අපි සම්පින්නය කරලා පෙන්නවා. තමන්ගේ තමන් මේ විශ්වයේ කිසිම සත්‍යයකට අයිති දෙයක් නෙවෙයි. නෑදෑකමකින් සම්බන්ධකමකින් මොකකින්වත් අයිති වෙන්න තැකේ කමන්නේ. තමන්ට බාහිර ලෝකයේ කිසිම දෙයක් කිසිම දෙයක් අයිතියක් සම්බන්ධතාවයක් මොකක්වත් නැහැ. කොහොම හිස් භාවයටපත් කියන්නේ. මෙන්න මේ හිස් භාවයටපත් වුණාට පස්සේ විශ්ව ශූන්‍යතාවයක් නිස්සේම දක්නා වූ හිස් භාවයක් මේ හිස් භාවයේ තියෙනවා හිස් භාවයේ දැනීමක් තියෙන. මෙතන නාම රූප ගැන එතන නාමයක් සහ නාමයට අරමුණු අරමුණක් දෙකක් තියෙන. මේ අරමුණ සහ අරමුණ දක්නා සිට දෙක අවබෝධ කරගෙන ඒ දෙක වෙන වශයෙන් දකින්නකොට Tamande